15 වන දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සමාජ කතිකාවත අද දවසේ මෙලෙසින් ආරම්භ කරන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ගම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාතු සාතු සාතු. සදහතුනේ දීර්ඝ ඇසුරින් අද දවසේ ඊටමත් හරවත් තම් දෙසුමක් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබට අපට නිත්‍යදින් කියා දෙන්නට සූදානම්.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 මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ සිත සකස් කරගන්න වැඩපිළිවෙල පසුගිය සති හතක් පුරාවට අපි වැඩි අවධානයකින් සම්පූර්ණ මාර්ගය කොහොමද සිද්ධ වෙන්න ඕනේ කියන එක සාකච්ඡා කරා. සත්‍යසුද්ධිය ඇසුරෙන් කටයුතු සාකච්ඡා කරපු ධර්මයෙන් අමතර ධර්මයට පස්සේ අපිට අවශ්‍ය වෙන කාරණාවක් තමයි බුදුජාණන් වහන්සේ දේශනා කරපු වචන තුන මහා සතිපට්ඨාන සූත්‍ර ආදී සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙන අනිවාර්ය කෙනෙක් තුළ තිබිය යුතු ලක්ෂණ තුනක් තියෙනවා එකක් තමයි වීරය අනිත් එක තමයි නුවණ අනිත් එක තමයි සිහිය ආතාපි සම්පජානෝ සතිමා. ඉතින් මේ කාරණාත්‍රය පිළිබඳව අපි සති තුනක් සාකච්ඡා කරනවා. ඉතින් මේ මේ දින කීපෙම කතා කරේ වීරිය පිළිබඳව අපි මේ වීරිය වර්ධනය කරගන්න ඕනෑ කියන එක පිළිබඳව. ඒ වගේම අපිට හැම වෙලෙම කළ යුතු දේ පිළිබඳ සාකච්ඡා කරන්න ඕන අපි හැම වෙලේම තමන්ගේ ජීවිතයත් එක්ක මේවා සංසන්දනය කරගෙන ඒවා අයින් කරගන්නවා වගේම අනුන්ගේ ජීවිතවලත් තියෙන මේ ගැටලුකාරී තත්වයන් නැති කරන්න උදව් කරන්න ඕනේ. ඒක හරියට තේරුම් ගන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ කියන එක. චිත්ත අභ්‍යන්තරගතව තියෙන අප්‍රමාණ කෙලෙස් ධර්ම වලට ප්‍රතිවිරුද්ධව අපි කෙසේ හෝ තමන්ගේ ජීවිතය ඒ කෙලෙස් වලින් ඔබට කටයුතු කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොම හරි සකස් කරගන්න ඕන දැඩි වීරයක් ඇති කරගෙන. මොකද වෙන කරන්න දෙයක් නැති හින්දා එකම රූපය, එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම ස්පර්ශය එකම ධම්ම කියලා කියන අරමුණු කී වතාවක් නම් මේ ජීවිතයට ලබා දුන්නද කොයිතරම්නම් මේ ජීවිතයට මේ අරමුණු ලබා දුන්නත් අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ මේකෙන් ගැලවිලා යන්න ඒ අරමුණු වලට තියෙන ඇලීමෙන් ගැටීමෙන් අයින් වෙන්න ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ ඇලීම අඩු වෙන්නේ නැහැ කොච්චර ලබා දුන්නත් දැන් මොනවා හරි දෙයක් අපි අපේ ඇහැ කරනාසය දිය ශරීරයෙන් අරමුණු කරලා ඒක පිළිබඳ ඇලීමක් ඇති වුනහම පසුව ආය දෙවෙනි වතාවටත් මට මේක දැක්කොත් ඇති කියලා අදහසක් ඇති වෙනවා. හුඟක් අය කියන දැන් අම්මලා එහෙම කියනවා මට මගේ දරුවා දැකගත්තා නම් ඇති. එහෙම වුණා නම් ඇති. ගෙයක් හදාගත්තා නම් ඇති. නැත්නම් අර්ග කරගත්තා නම් ඇති. මේක කරගත්තා නම් ඇති කියලා ඇති කියලා කියනවා. නමුත් ඒක කරගන්නවා. කරගත්තට පස්සේ ඇතිවීමක් නැහැ. ඉතින් එන්න ඒ தත්ත්වය අපි හොඳින්ම තේරුම් ගත යුතුව තියෙනවා. මේ ඇතිවීමක් නෑ මේකෙන් ගැලවීමක් වෙන්න නම් හිත ඒ ඒ දේවල් ඉල්ලන ස්වභාවය අයින් කරගත යුතුව තියෙනවා. හිත ඒ දේවල් ඉල්ලන ස්වභාවය අයින් කරගන්න නම් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් වලට ඍජුව ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න ඕනේ. නිකන් හිටියට නම් කවදාකවත් සතුරා මෙල්ල වෙන්නේ නැහැ. සතුරෙක් එනවා නම් යම්කිසි යම්කිසි රටක් අල්ලන්න සතුරෙක් එනවා නම් ඒ රටේ මිනිස්සු නිකන් හිටියොත් එහෙම කවදාකවත් මේ සතුරා මෙල්ල වෙන්නේ නැහැ. ඉතින් සතුරා මෙල්ල කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේ තමයි භයානකම සතුරා ඉන්නේ සිතේ කෙලෙස් සතුරා. මේ සතුරාව මෙල්ලකරනද අපි සූදානම් නැත්තම් අපිට මේ කාරණාව ඉදිරියට අරයන්ට පුළුවන්කමක් නැත්තේ නැහැ. ඉතින් ඒක ඒ මොකද කෙලෙස් එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද බලාගෙන ඉදි මහ වේගෙන් වැඩෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් හැම වෙලෙම අපි බුද්ධ ධර්මයට අනුව කතිකාවතක් නිර්මාණය කරලා තියාගන්න ඕනේ. ඒක ප්‍රායෝගික ධර්මයක්. ඒ ප්‍රායෝගික ධර්මය තුළ අපි කෙසේ හෝ අපි තුළ යම් වර්ධනයක් තියෙනවද කියලා බලන්න ඕනේ. සතුරා කොච්චර මෙල්ල වෙලාද කියලා කවුරු හරි කෙනෙක් දන්නවා නම් කාට හරි තේරෙනවා නම් මගේ මම මෙච්චර පරාජිත කෙනෙක්. මං කොච්චරවත් කෙලෙස් වලට පෙරදිලා දෙනවා. දැන් මාව පෙරදෙන ස්වභාවය ගොඩාක් අඩු වෙලා නම් කෙලෙස් සමුවේ තමන් කෙලින් ඉන්නවනම් වෙනදා කෙලෙස් ඉපදිච්ච තැන්වල දැන් කෙලෙස් උපදින්නේ නැත්තම් වෙනදා කෙලෙස් ධර්මයන් වලින් යම් කිසි ආකාරයක පීඩිත තත්ත්වයකට පත් වෙලා තිබුණා ඒවා හින්දා හරියට දුක්ඛිතව වාසය කරා යම් යම් දේවල් ප්‍රාර්ථනා කරමින් වාසය කරා හිතේ නොසන්සුන්කමෙන් වාසය කරා ධර්මයෙන් පෝෂණය වෙලායි දැන් තියෙන්නේ ඒ ඒ ධර්මයෙන් පෝෂණය වුණාම අර ඒ පීඩිත ස්වභාවය සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතෙන් අයින් වෙන්න ඕනේ. නිෂ්කලංක භාවයක්, සුවදායක බවක් කිසිම ගැටලුවක් නැතුව ඕනම පරිසරයක ඉන්න පුළුවන් ස්වභාවයක්, සාන්ත ස්වභාවයක් අත්දකින්න ගතියකට ඇවිල්ලා තියෙන්න ඕන තමන් ධර්ම දරණා. ඉතින් ඒවා තමන්ගේ තුලින් හොඳට තමන්ගේ තුලින් හිතලා හොඳින් ඒවා පරීක්ෂාවටපත් කරලා පරදිනවා නම් කෙලෙස් වලට ඒ නොපරදින තත්වයකට සකස් කරගන්න ඕනේ. මේකට අපි උදාහරණයක් කියන්න ඕනේ. අපි පාසල් දරුවන්ට අපේ දරුවන්ගේ වැඩසටහන් ඉදිරියේදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා හැම සෙන්සුරාදා දිනයකම. අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි මෙහෙම හිතමු. කවුරු හරි කෙනෙක් අපි හිතමු අපේ දරුවෙක් කියලා මේ ළමයා පාඩම් කරන්න බොහෝ කැමැත්තක් තියෙන වෙලාවක අපි වෙන වැඩකදී වෙන උදාහරණයක් ගත්තත් කමක් නැහැ. යනවා රූපවාහිනියක් ළඟින්. නැත්නම් අපි හිතමු අපි භාවනා කරන්න හිතාගෙන ඉන්න වෙලාවක භාවනා කරන්න හිතාගෙන ඉන්න වෙලාවක මම දැන් භාවනා කරනවා කියලා තමන් කැමති කෙනෙක්ව දකිනවා වෙන පැත්තක. භාවනා කරන්න යන්න තියෙන වම් පැත්තට දකුණු පැත්තේ ගොඩාක් කැමති කෙනෙක් ඉන්නවා දකිනවා. අන්න ඒ වෙලාවේ මෙයාගේ භාවනාව දැන් හරියට මැද ඉන්නේ එහා පැත්තට යන්න තියෙන්නේ තමන්ගේ භාවනා වර්ධනය කරන්න නැත්නම් බණක් අහන්න ඒ වගේ දෙයක් කරන්න මේ පැත්තේ ගොඩක් කැමති කෙනෙක් ඉන්නවා ගිහින් කතා කර කර ඉන්න පුළුවන් පැයක් විතර හිත දැන් දෙපැත්තට අදින්න පටන් ගන්නවා ඒ දෙපැත්තට අදින්න පටන් ගන්න හිත මැද නැවතිලා අර පැත්තට යනවද මේ පැත්තට යනවද අර පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා කල්පනාවකටපත් වෙන පොඩි වෙලාවකට ක්‍රියාත්මක වෙන්නේ වැඩියෙන් ප්‍රබල සිතුවිලි හරියට මේ වෙලාවේ අර කැමති එක්කෙනා ඒ පැත්තට තමන්ගේ මේ ශරීරයෙන් අදිනවා වගේ හරියට අත් දෙකෙන් දෙක අත් දෙකෙන් අල්ලගෙන දෙන්නේ අපිව දෙපැත්තට අදිනවා වගේ අත් දෙකෙන් දෙපැත්තට අදිනකොට වැඩි බලයකින් අදින එක්කෙනාගේ පැත්තට තමයි යන්නේ ඒ වගේ අදෘශ්‍යමාන හස්තය තමයි අපි වලලා අදින අපේ සිත කියලා කියන්නේ සිතේ තියෙන කැමැත්ත කියලා කියන්නේ ඒක උපදින්නේ බාහිරින් නෙවෙයි බාහිර පුද්ගලයෙක් බාහිර වස්තුවක් අපිව අදින්නේ ඒ පැත්තට ඇදින්න උපදින්නේ අපේ පැත්තෙන්මයි අපේ පැත්තෙන් අදින්නේ අර බණ අහන්න යන්න තියෙන පැත්තට හෝ භාවනා කරන්න යන්න තියෙන පැත්තට ඇදිල්ලක් තියෙන අපේ හිතේ. ඒ වගේම අර කැමති අයත් එක්ක ගිහිල්ලා පැය ගාණක් කතා කර කර ඉඳ ඇදිල්ලක් තියෙනවා. කැමැත්ත කියලා. අන්න ඒ ඇදිල්ලෙන් වැඩියෙන් ප්‍රබල පැත්තට අපි ඇදිලා යනවා. ඉතින් එක දවසක් එහෙම ඇදිලා ගියා නම් එතකොට එතන අඩු වුණේ Tamanට වීරයයි. ඒ වීරය අඩු වෙච්ච එක සාධකයක් වීරය මොකක්ද? මේ අකුසලයේ කඩාගෙන යන්න තරම් අවශ්‍ය කරන වීරයක් ඉබදුනේ නැහැ. එහෙනම් දැන් දැනගත්ත මම මෙන්න මේ වගේ අවස්ථාවක මම දුර්වලවයි ඉන්නේ කියලා දැනගන්නකොට මේ වගේ අවස්ථාවක මම දුර්වලවයි ඉන්නේ. ඒ වගේම අවස්ථා ගොඩ එළඹෙනවා ජීවිතේ. පරුස වචන කියවෙන අවස්ථා යම් කිසි කෙනෙක් මට නුරුස්සන විදිහට මගේ දිහා බැලුවොත් සමහර අය පරුස වචන කියනවා. සමහර අයට එහෙම නැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මම මෙයාට බයිනවද නැද්ද බයිනවද නැද්ද කියලා පුංචි වශයෙන් හරි තර්කයක් ඇති වෙනවා හිතේ. මේ මොකද එක්කෝ ඒ පුද්ගලයා ගැන තියෙන අනුකම්පාවක් හෝ නැත්නම් පරස වචන කීමේ ආදීනව දැනගෙන හරි එතකොට මේ විදිහට සිතුවිලි දෙකක් බයිනවද නැද්ද කියලා ඉද්දී හරියට අර මං කිව්ව හන්දියේ ඉන්නවා වගේ එක අතකින් අදිනවා බනින්න බනින්න බනින්න කියලා අනිත් පැත්තට අදිනවා බනින්න එපා කියලා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රබල එක මම බොහෝ වාරයක් කියලා තියෙනවා ඉතින් එතකොට දැන් බැන්න නම් අපි පෙරදුනා පෙරදුනේ ඇයි තියෙන කුසලය තියෙන අකුසලය දුරු කරගන්න අවශ්‍ය කරන සම්‍යක් ප්‍රධාන වීරිය තිබුණේ නැති හින්දායි. ඒ වගේම ඒ කියන්නේ තියෙන අකුසලය ඒක අකුසලයක් පරස වචන කියනවා කියන්නේ ඒක අකුසලයක්. ඒක රූපදූප කතා කරනවා කියන්නේ අකුසලයක්. මේ අකුසලය මැඩපාත්වා ගන්න අවශ්‍ය කරන වීරිය නොතිබ්බ එකයි. ඒ වගේම තමන් ඒ සඳහා අවශ්‍ය කරන කුසලය සම්පාදනය කරගෙන නැති එකයි කියන කාරණා මෙතෙන්දී අපිට තියෙන කුසලයේ නැති කරගන්න බැරි වුණා. නැති කුසල් ඇති කරගන්න බැරි වුණා. මේ විදිහට සම්‍යක්ප්‍රධාන වීරියේ තියෙන අඩුවක් ඒක. නැති අකුසල් එන්න දෙන්නේ නැතුව තියාගන්න එකත් තියෙන අකුසල් නැති කරන එකත්. තියෙන කුසල් වර්ධනය කරන කරන එකත් නැති අකුස් නැති කුසල් ඇති කරගන්න එකත්. කියන සතර සම්‍යක්ප්‍රධාන වීරය ඒ වෙලාවේ යෙදුනේ නැහැ හිතේ. ඒ යෙදුනේ නැත්නම් අපි නිකන් තේරුම් ගන්න මම මෙන්න මෙතනදී දුර්වල කෙනෙක්. ඒකින්ද මොකද කරන්න ඕනේ? ඊළඟ වතාවේදී මෙතන තමයි වටිනම තැන දැන් අපි පෙරදුනා නම් තීරණයක් ගන්න ඕනේ අපේ පින්නත්නේ ඊළඟ වතාවේදී මං නොපරදින හුඟක් අය තීරණය ගන්න ඊළඟ සැරේ නම් මම මෙහෙම කරන්නේ නැහැ එච්චරයි ඊළඟ සැරේ නම් මම මෙහෙම කරන්නේ නැහැ කියලා තද අදිෂ්ඨානයක් ගන්නවා කරන්නෙම නැහැ කියලා. හැබැයි ආය එවැනි අවස්ථාවක් උදා වෙනකොට දන්නේම නැතුව තල් වෙලා යනවා. මොකද සාධක සකස් වෙලා තියෙන්නේ සාධක සකස් වෙලා තියෙන්නේ අතීත මගේ භාවිතය හින්දා අතීත මගේ භාවිතය කල්යාණ මිත්‍රාශ්‍රය ධර්ම ශ්‍රවණය මානසිකාරය මේ ඔක්කොම හින්දා මෙවැනි අවස්ථාවක පාලනය කරගන්න බැරි සිතුවිල්ලක් ඇති වෙන ස්වභාවයක තමයි මගේ සිත තියෙන්නේ කියන එක අපි හොඳින්ම හොඳින්ම දැනගන්න ඕනේ. මෙවැනි අවස්ථාවකදී මගේ සිත මේ මේ මේ පරිසරය හැදෙනකොට අපි දන්නවා අරමුණු වෙනවා මේ ඉන්ද්‍රියන් වලින් ඇති වෙන අරමුණු තියෙනවා. ඒ අරමුණු ඇති වුනහම තමයි මේ මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒකට අපි ඔක්කොමලා දැනගන්න ඕන කාරණාව තමයි ඊටාම් ප්‍රායෝගිකව මේ මේ අරමුණු ඇති වෙනකොට මගේ తත්වය මොකක්ද? රාගාදී කෙලෙස් ධර්ම වලට අදාළ අරමුණු ඇති වෙන පරිසරයකට මාව වැටෙනකොට මගේ తත්වය මොකද්ද? මම පාලිත ස්වභාවයකද ඉන්නේ. දේශයට හේතු වෙන නපුරු වචන නපුරු ක්‍රියා ආදිය කියවෙන අවස්ථා එළඹෙනකොට මගේ తත්වය මොකක්ද? මේ ලෝකේ ඉන්නකොට ඒවා ඒ විශේෂයෙන් කෑම ඉදිරියේ තව නොයෙකුත් ආශාවන් ඇති වෙන පරිසර ඉදිරියේදී මාව පරදිනවා දැනට තියෙන තත්ත්වයන්. එහෙම තමයි ඒක හිතන්න ඕනේ. අර ගන්න අදිෂ්ඨානය විතරක් අරන් මදි. ගයක් නැත්තම් ගයක් හදාගන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් විතරක් ගත්තට මදි. ඒක කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේ මම ආය කරන්නේ කියලා අදිෂ්ඨානයක් ගත්තට මදි. ඒක කෙරෙන්නේ නැති තත්ත්වයට. එවැනි අවස්ථාවකදී එවැනි මොහොතකදී ඒක කෙරෙන්නේ නැති තත්වයකට අපේ සිතපත් කරගත යුතු තියෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන తত্ত্বය අපේ අපේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ අපේ සිත සකස් කරගන්න අපිට දීලා තියෙන උපදේශ. ඉතින් මෙන්න මේක වර්ධනය කරගන්න ඕනේ. අපි සාමාන්‍ය ජීවිතේ පරදින පරදින හැම වාරයකදීම කෙලෙස් හමුවේ පරදින පරදින පරදින හැම වාරයකම මොකද කරන්න ඕනේ? ඊළඟ අවස්ථාවේදී ඒ ඒහා සමාන සිද්ධියක් සිද්ධ වෙද්දිම එවැනි පරාජයකටපත් නොවන විදිහට සිත සකස් කරගන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න ඕන තැන හිත සකස් කරන්න ඕනේ. ආය පරදින්නේ නැති විදිහට හිත සකස් කරන්න ඕනේ. ආය පරදින්නේ ආය කෙලෙස් වලට පරදින්නේ නැති විදිහට හිත සකස් කරන්න ඕනේ. අන්න ඒක අපි කතිකාවක් විදිහට සමාජගත කරගන්න ඕනේ. සමාජයේ විශේෂයෙන් බෞද්ධ අතර හැම වෙලෙම යම් වැඩක් කරන්න හිත සකස් කරන්න ඕනේ කියන එක ගැන අපි ලොකු ලොකු කතිකාවතක් ලොකු අදහසක් තියෙන්න ඕන අපිට මොකද අපිට මොනවද කරන්න බැරි කියලා අදහසක් තියෙන්න ඕනේ අසරණ භාවයටපත් එකම වැරද්ද නැවත නැවත නැවත නැවත කරනවා නම් ඒ වැරද්දට දඬුවම් තියෙනවා කියලා දැනගෙනත් ඒ වැරද්දම නැවත නැවත නැවත නැවත කරනවා නම් ඒක ඛේදනීය තත්වයක් ඛේදනීය තත්වයක් කියලා කියන්නේ තමන්ම දැනගත්තට වැරද්ද කරනවා කියලා ඒ කරන වැරද්ද විපාක තියෙනවා කියලා තමන්ටම පාලනය කරගෙන යන කරගන්න විදිහක් නැතුව ඇදගෙන යන ගතියක් තියෙනවා නම් තමන්ව ඒ කියන්නේ හරියට ලොකු දුකකට අනාගතයේ ලොකු දුකකටපත් වෙන වැරදි සමහර ඒවා එවැනි වැරදි පැත්තට අපි ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා නම් අපිට ලොකුම අනර්ථයයි ඒ සිද්ධ කරවන්නේ ඒකින්ද අනර්ථයේ පැත්තට ඇදගෙන යනවා නම් බලහත්කාරකමකින් වගේ අන්න එතනදී අපි අසරණයි. අන්න ඒ අසරණකම තේරුම් ගන්න මට මාව පාලනය කරගන්න බෑ. අනවශ්‍ය දේවල්, අපාගාමී දේවල් මගේ අතින් සිද්ධ වෙනවා කියලා Tamanට තනියම තීරණයක් ගන්න පුළුවන් නම් අන්න එතනදී හොඳට තේරෙනවා අපිට මේ තේරෙන්න ඕනේ අසරණකම. ඉතින් අන්නේ අසරණකම නැති කරගන්නටයි ධර්මයේ තුල තියෙන ක්‍රමවේද. හොඳයි. අද අපි සාකච්ඡා කරමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ වීරිය වැඩි යුතු ආකාර හතරක් පිළිබඳව ඒකෙන් පළවෙනි එක තමයි අපි මේ කතා කරන්න ඉස්සෙල්ලම බලාපොරොත්තු සංවර ප්‍රධාන වීරිය කියන එක. සංවරය ඇති කරගත යුතු තියෙනවා. ඒ සංවරය නැති වුණොත් අපිට කෙලස් කෙලස් එක්ක කරන සටන කරන්න බෑ. අපාය බය පච්චය කරනතා, ගමන විති පච්චය කරනතා ආදී වශයෙන් ඒවා අපි සාකච්ඡා කරා වීරිය වර්ධනය කරගන්න අවශ්‍ය කරන ධර්මයන් මොනවද කියලා. දැන් අපි අද කතා කරන මේ සංවර ප්‍රධාන වීරය කියන එක සංවර ප්‍රධානය කියලා කියන එකේ අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ කෙලස් වලට අපිව අපිව නැති නතු උනේ ඇයි එන්නෙන් එන්නෙන් වැඩි වෙන්නේ ඇයි කියලා වෙන්නේ මොකක්ද? ඇහෙන් රූපයක් දැක්කහම ඇහෙන් රූපයක් දැක්කහම චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහි අනන නිමිත්තක් ගාහි නෙවෙයි මේ නිමිත්තක් හරි එක්කෝ ව්‍යංජනයක් කියලා කියන්නේ කොටසක් හරි කියන්නේ සම්පූර්ණ අරමුණක් හරි අරමුණෙන් කොටසක් හරි ග්‍රහණය කරගන්න ස්වභාවයක් තියෙනවා. ඒක නැවත නැවත නැවත නැවත බලන ගතියක් තියෙනවා. කෙටියෙන් අපිට තේරෙන විදිහට කියනවා නම් ඇහැට රූපයක් දැකලා ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා දැනුණාම තේරුණාම නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි බලමින් බලමින් බලමින් බලමින් ඒ එහෙම හැරිලා බලන වාරයක් ගානේ අපි කතා කරා මහා නිදාන සූත්‍රය එහෙම තියෙන මේ තණ්හාව උපාදානයේ බවට පත් වෙන පියවර ගැනත් සාකච්ඡා කරා මතකයි. එතකොට ඒ පියවරවල් වර්ධනය වෙමින් මොකද වෙන්නේ අන්තිමට මේ ඇහෙන් දැක්ක ප්‍රිය රූපය ග්‍රහණය වෙන ග්‍රහණය වෙන ස්වභාවයකට එනවා එතකොට ඇහෙන් එන ඒ ප්‍රිය රූපය ග්‍රහණය වෙන මට්ටමට ආපුවාම ආයෙකින් ගැලවෙන්න පුළුවන්කම නැහැ එතන අපි පරාජයටපත් වෙනවා ඉතින් ඒකින්ද මේක නොවී තියෙන්න ඇහෙන් විතරක් නෙවෙයි අපි හැකි එකක් ගන්න ඕනේ මේක නොවී තියෙන්න අඩුම ගානේ කොටසක්වත් ග්‍රහණය නොවී තියෙන්න අපි හැම වෙලෙම වීරයෙන් කටයුතු කරන්න ඕනේ. සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕනේ. එතකොට අන්න ඒ සංවර ප්‍රධානය කියලා කියනවා අන්න ඒකට ඉන්ද්‍රිය සංවරය සඳහා ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වහම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් යම් සතුටු අරමුණක් හෝ අරමුණෙන් කොටසක් හෝ අපි ග්‍රහණය අපිට ග්‍රහණය වෙනවා නම් යම් හේයකින් අන්න එතන මේ ලොකුම ගැටලුව තියෙනවා. ඒ ගැටලුව තමයි ආශාවෙන් කැමැත්තෙන් ගිජුකමෙන් කෑදරකමෙන් මේ වස්තුව දිහා බලන වාරයක් වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ ඒ ගැන තියෙන ආශාවල් තවදුරටත් තවදුරටත් තවදුරටත් වර්ධනය වෙනවා බලන වාරයක් වාරයක් වාරයක් ගානේ. හැබැයි නිකන් දකින වාරයක් ගානේ නෙවෙයි ආශාවෙන් කැමැත්තෙන් දැඩි ග්‍රහණයකින් ඒ කියන්නේ ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා ඒක දිහා බලලා නැවත සතුටු වෙන සතුටු වෙන සතුටු වෙන වාරයක් වාරයක් ගන්න මේ වස්තුව කෙරෙහි ඇලීමක් ඇති වෙනවා ඒ ඇලීම අන්තිමට නවතින්නේ ග්‍රහණය වෙලා මගේයි කියලා ග්‍රහණය වෙලා එන්න එහෙම ග්‍රහණය වුණාට පස්සේ ඒකට කියනවා අපි උපාදානය වුණා කියලා. උපාදානය කියන මට්ටමේම තියෙන එකක් තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප ඕනෑ එකක් අර වස්තුව හමුවේ ඒ වස්තුව රැක ගැනීම සඳහා හෝ නැත්නම් ඒ වස්තුව හමුවේ එවැනි ඕනෑම දෙයකට ලෑස්ති ඕන පාපයකට ලෑස්ති සිට. ඉතින් ඒකයි උපාදානයේ තියෙන භයානකකම අන්න ඒක දැනගත්ත අය දැඩි වීරයක් අරගෙන මගේ ගොඩට අපි හිතන්නේ එක උපාදානයක් තියෙන කෙනෙක් අතින් වැරදි වෙන්නේ ඒ උපාදිත වස්තුව අරමුණු වීමෙන් පමණයි. උපාදාන දෙකක් තියෙනවා නම් එයාගේ අතින් වැරදි වෙනවා. ඒ වැරදි වෙන වාර වාරය අරට වැඩිය දෙගුණයක් හෝ ඊට වැඩි ගාණක් වැඩි. ඒ මොකද වස්තු දෙකක් ඉදිරියේ වැරදි කරන මට්ටමට හිතපත් වෙන හින්දා. එතකොට උපාදාන වස්තුන් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැරදි කරන ප්‍රමාණය වැඩි. එතකොට අපිට හොඳට බලන්න මට මේ වෙනකොට කීයක් උපාදාන වෙලා තියෙන කීයක් නැතුව බැයිද? පොඩි දෙයක් නැතුව බැනකොට බැරි වෙනකොට Taman කැමති විදිහට ලැබෙන්නේ නැති වෙනකොට පරස වචන කියවෙනවා. අපි දැකලා තියෙන සමහර අය අසනීප වුණාට පස්සේ අසනීප වෙලා රෝහල්ගත කරපුවාම සමහර අය ඇඳන් වලට කියලා බඳින්න ඕනේ. බැන්දත් කට නවත්තන්න බෑ. ඒ පැත්ත පලාත ඉන්න බැරි තරම් පරුස වචන, අසභ්‍ය වචන කියන්න පටන් ගන්නවා. ඒ ඒ තමයි Tamanට මේකෙදි පාලනය වෙන්න බෑ අර උපාදාන වැඩි උපාදාන වැඩි ඒවා ලබා ගන්න විදිහක් නැතුව තමයි මේ තරහ යන්නේ. ඉතින් ඒක හින්දා තමයි අපි උඟක් අය එක්තැන් වුණාම අඬන්නේ, වැළපෙන්නේ, මට වෙච්ච දේ කියලා කියන්නේ. එහෙම ලොකු පීඩනයකටපත් වෙන්නේ ඒකයි. ඉතින් ඒවා කලින් හරියට අපි දැනගෙන ඉන්න ඕන ග්‍රහණය වෙච්ච වෙනවා. සමහර දැන් අපි දන්නවා සමහර විට බොහෝ සේවයන් කරලා සමාජයට මේ ගොඩාක් වැඩ කරලා අන්තිම කාලේ වෙනකොට විස්රාම සුවයෙන් ඉන්න අය එහෙම ඒක විවේක සුවය කරගෙන නැහැ. විවේක සුවය කරගෙන තියෙන්නේ මේ gedara නිකන් ඉන්න. විවේක සුවය කරගෙන නැහැ කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. යාට සැනසීමක් නැහැ. අර උපාදානය වෙච්ච ඒවා කොහොම සැරෙන් සැරේ සැරෙන් සැරේ ළඟට එන්න ඕනේ. ඒකින්ද ඒවා හැම වෙලෙම අපේ ළඟට එන්නේ නැහැ. උපාදානය කරගෙන තියෙන තමන්ගේ දරුවෝ මුණුපුරෝ වගේ දේවල් හැම වෙලෙම ළඟ තියාගන්න බෑ. සහ තමන් බලාපොරොත්තු වෙන ආකාරයටම ජීවත් වෙන්න බෑ වයසට යනකොට වයසට යනකොට. ඉතින් හරියට තරහ යනවා. ඒ හරියට තරහ යනවා අපි දැකලා තියෙනවා ගොඩාක් තරහ යනවා. මොකද මේ තරහ යන්නේ මේ කෙලෙස් එක්ක තියෙන සටන ප්‍රබල හින්දා. තමන් තරහ යනවා වැඩි නම්, ගැටීම් වැඩි නම් හොඳට තේරුම් ගන්න ඕන කෙලෙස් එක්ක තියෙන සටන වැඩි කියලා. ඉතින් වයසට යන්න යන්න යන්න යන්න මේක වැඩි වෙන්න හේතුව උපාදාන වැඩි හින්දා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේ උපාදාන අඩු කරගන්න වැඩ පිළිවෙලට මං ගිහිල්ලාද? මේ විදිහට තරහා යන අය හරියට ගොඩක් සංවර නැති බව අනිත් තැන්වලදී සංවර නැති බව අපිට තේරලා තියෙනවා. ආහාර හමුවේ නොයෙකුත් දේවල් හමුවේ එහෙම සංවර වාසය කිරීමක් නැහැ. ඔය සංවර කියලා ඔය සංවර කියලා කියන එක ආය තේරුම් ගන්න ඕනේ. මේ දඟකාර වැඩ කරන අසංවර කියන එක නෙවෙයි මේ ධර්ම විනයේ තියෙන සංවර ප්‍රධානය කියලා කිව්වහම එතෙන්දි සංවර කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මම දැන් කලින් කිව්වා වගේ ඇහැට රූපයක් දැක කනට ශබ්දයක් අසා නාසයට ගන්ධයක් දිවට රසයක් ශරීරයට පහසක් මනසට ආදරය ආදී කෙලෙස් උපදවන ආරම්මණයක් ආපුවාම ඒ අරමුණ කෙරෙහි සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා ඒ අරමුණ කෙරෙහි සතුටු වෙන ඇලෙන ග්‍රහණය වෙන ක්‍රියාපටිපාටියට යන්නේ නැතුව තමන්ගේ හිත තද කරගෙන හිර කරගෙන නෑ මේ වස්තුව දැකලා මෙහෙම වුණොත් මට මේ විදිය මෙන්න මේ වගේ එකක් වෙනවා කියලා බලෙන් තුවාල ඇති කරගන්න ඕනේ නෑ වගේ අදහසකින් ඒක අවබෝධයකින් අපි දන්නවා අපේ ශරීරයේ තුවාලයක් අපි බලෙන් හදාගන්නේ නෑ හැදෙන්න හදනවා නම් ඒක වළක්ව ගන්න ලොකු උත්සාහයක් ගන්නවා ඉතින් අන්න එහෙම පැහැදිලි අදහසක් හිතට එනවා නම් ඇහෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අසලා නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම්කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ කෙරෙහි තද්ද බල ආශාවක් ඇති වෙන එක නවත්ත ගන්න Tamanට බැරි නම් අන්න එතනදී සංවර ප්‍රධානය නැහැ. ඉතින් ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන මානසිකාර්යය තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන මානසිකාර්යය සකස් කරගන්න අවශ්‍ය කරන කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. මේ මේ අංග ටික එකතු වෙලා Tamante ඒ පිළිබඳව රමතාවයක් ඇති වුණොත් මේක කරන්න පුළුවන්. ඉතින් අන්න එතනදී වීරය ගන්න ඕනේ. මම කොහොම හරි ඉන්දිය සංවර වෙන්නවා කියලා. එතන තමයි බෙහෙත් දෙන්න ඕන තැන. එතන තමයි දොරටුව. කෙලෙස් ඇතුල් වෙන දොරටු ටික වහ ගන්න ඕනේ. නැත්තම් නැති කෙලස් ඇති වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි මේ එතනින් එහාට තියෙන ඊළඟ පහන ප්‍රධානය කියලා කියන්නේ දෙවෙනි පළවෙනි එක සංවර ප්‍රධානය බලන්න ඒක කොච්චර ක්‍රමානුකූලද කියලා. uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරවති අනුභවං ගමේති කියලා අපි අහලා තියෙනවා. මේ ටිකටම සමාන්තරව අපි කතා කරොත් පජහති කියන තැනයි ওই පහන ප්‍රදානය කියලා කියන්නේ හැම වෙලේම අදහසක් තියෙන්න ඕනේ. දැන් අපි දෙවෙනි කාරණාව බලන්න අරගෙන ඇහැට රූපයක් දැකලා කැමැත්තක් ඇති වුණා. ඒ කැමැත්තට ඉඩ නොදී හිටියනම් ඒ කැමැත්ත ඇති වෙන්නේ නැහැ. හොඳට බලන්න කැමැත්තට ඉඩ නොදී හිටියනම් ඒ කැමැත්ත ඇති වෙන්නේ නැහැ. කනට ශබ්දයක් අසා කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙලා ඒක ඒක ගැන නැවත නැවත හිතුවා. ඒ වෙලාවේ ඇතිවෙච්ච මනාපම්බනාපය එතනින්ම ඇතුල් වෙන්න දෙන්නේ නැතුව සංවර ප්‍රධානයෙන් වැහිලා ගියා නම් සංවර ප්‍රධානයෙන් හින්දා ඒක එන්න දෙන එක වැළක්වුවා නම් ඇතුළට එන්න දෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වළක්වන්න බැරි වුණොත් ඒ පළවෙනි පියවරේදී තමන්ගේ වීරිය අඩු වුණොත් මොකද ඊළඟට වෙන්නේ කියලා බලන්න අපි හොඳටම දන්නවා ඒ වගේ දෙයක් කැමති මොකක් හරි කැමති රූපයක් දැකලා අපිට ඒ පිළිබඳ ලාභයක් ඒ පිළිබඳව ඒක අපි දන්නවනේ ඒක පරිේශණයක මට්ටමට යනවා ලාභය කියන මට්ටම තන අන්තිමට ඒ අදාළ රූපේනොත් අපිට මොකක් හරි ප්‍රතිචාරයක් ලැබෙනවා අන්න එහෙම අදාළ රූපයෙන් ප්‍රතිචාරයක් ලැබුණාම මේ දැන් ඇහෙන් රූපයක් දැකලා ප්‍රියයි සුන්දරයි මధుරයි හොඳයි කියලා හිතිලා අපිට ඒක ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමක තියෙනවාත් කියලා දැනෙනකොට දැනෙලා අපිට යන්න වෙනවා එතන. ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් එහෙම ඊට පස්සේ වෙන්නේ පින්වත්නි කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරනවා කියන්නේ කල්පනාවෙන් සංකල්පනා ඇති වෙනවා. අන්න ඒකට කියනවා විතර්ක කියලා. කාම, ව්‍යාපාද, විහිංසාව විදිහටයි මේ විතර්ක පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ වස්තුව කෙරෙහිම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත හිතන්න පටන් ගන්නවා. ඒ අරමුණ කෙරේ අරමුණම හිතේ නංවන ස්වභාවයටයි විතක්ක කියන්නේ. ਵਿਚාර කියන්නේ අරමුණේ ඒ හිත උසලා තිබ්බහම ඒ අරමුණේ විසිරීලා යන ගතියට කියනවා විචාර කියලා. එහෙනම් විතක්ක සහිත කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියලා කියන දරුණු ස්වභාවයක තියෙන ඇතුලේ කෙලෙස් උපද්දවන විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා මේ වස්තුව නිසාවෙන්. මේ වස්තුවේ මේ වස්තුව වරදවා ගත්ත හින්දා එවැනි විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට එන්න ඒ පහළ වෙන විතර්ක පිළිබඳව කළ යුතු දේ තමයි නාදි වාසයේති පජහති විනෝදේති uppannam kama vitakkaṁ uppannaṁ ව්‍යාපාදිතක්කං uppannam විහිංසාව විතක්කං නාදි වාසයේති පජහත විනෝදේති බන්ති කරෝති අනුභවං ගමේති දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැහැ මේ උපන් උපන් ගෙයිම ඒක නසලා දාන්න අපි ලෑස්ති වෙන්න ඕනේ ඒ සඳහා අපිට වීරිය තියෙන්න ඕනේ එතකොට මේක හොඳට තේරෙන්න ඕනේ එන එක නවත්තන්න ඕනේ ආවොත් පළවෙනි තැන අපි මුර කපොල්ලක් දාලා හොරු එන එක නවත්තනවා අපි දන්නවනේ කරන හැටි දැන් මේ කාලේ ඉනව වුණත් යම්කිසි යම් කිසි කටයුත්තක් කරනකොට ඔන්න පරීක්ෂා කරන්න පළවෙනි මුල කපවල දාලා තියෙනවා. ඉතින් එතනින් විතරක් නවතින්නේ නැහැ ආරක්ෂක අංශ කරන්නේ පළවෙනි මුල කපවලෙන් හොඳටම පරීක්ෂා කරලා ඇතුළට දැම්මත් නැවත නැවත නැවත නැවත ඇතුළ ආය පරීක්ෂා කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය තමයි මේ ඒ වගේ එකක් තමයි උදාහරණයක් විදිහට මෙතෙන්ට ගත්තොත් අපි මේ ගත්තේ පළවෙනි මුල කපල තමයි සංවර ප්‍රධානය කියලා කියන්නේ සංවර ප්‍රධානය. ඒතකොට ඉන්ද්‍රියන් හරහා ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඇතුළට ආවොත් මොකද වෙන්නේ? විතර්ක පහල කරන්න පටන් ගන්නවා. මේ මේ ඇතුළට එනවා කියලා කියන්නේ යම්කිසි රූපයක් දකින්න එපා කියන කෙනේ දැක්කට පස්සේ ආසාවක් ඇති වෙලා කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙලා මේක විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා කියන්නේ ඇතුළට ආවා කියන එක. දැන් ඇතුළේ මොකද කරන්නේ? මෙයා නැවත මෙනෙහි කරනවා ආය දකින්න තියෙනවා නම් ආය අහන්න තියෙනවා නම් ඒ දැක්ක එකේ තියෙන අපූර්වත්වය, අහපු එකේ තියෙන විඳපු එකේ තියෙන වටිනාකම මෙයා මොකද කරන්නේ? ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න පටන් ගන්නවා. අන්න මේ නැවත නැවත මෙනෙහි කරන්න දෙන්නේ නැතුව ඒක යටපත් කරගන්න, ඒක නැති කරගන්න, ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒකට ඒක නවත්ත ගන්න පුළුවන් ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙනවා. ඒකට ඒකේ තියෙන ආදීනව ආනිසංස මෙනෙහි කරලා ඊළඟට ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ වර්ධනය කරලා දැන් තරහක් නම් ඒක මෛත්‍රිය නැත්නම් කාමච්ඡන්දයක් නම් නෙක්ඛම්ම සංකල්පන ඇති වෙන විදිහට ඒක අනිත්‍ය අනාත්මය දුක්ඛ ප්‍රහාණය මේව ඔක්කොම මෙනෙහි කරලා මෙනෙහි කරලා මොකද කරන්නේ අර කියන විතර්ක පහළ වෙන්න නොදී ඉන්න පුළුවන් අන්න ඒ විතර්ක පහළ වෙන්න නොදී නිවැරදිම ආකාරයට කටයුතු කිරීමෙන් නැවත නැවත නැවත නැවත මේක දැඩි උපාදා දැඩි උපාදානයක් බවට පත් වෙන්න තියෙන අවස්ථාව නවත්තා ගන්න පුළුවන්කම හොඳටම තියෙනවා. ඉතින් ඒකින්දා දැඩි උත්සාහයක් ගන්න ඕන අපි එන්න ඒ தත්ත්වෙට මේක වර්ධනය කරගන්න තමන්ගේ ඒ ඒ තියෙන මානසික தত্ত্বය ඒ අවශ්‍ය කරන තැනටම වර්ධනය කරගන්න ඕන එහෙනම් ඇතුළට આવොත් ඒක නවත්තනවා කියන වීරිය තියෙන්නත් ඕනේ ඇතුළට ආවට පස්සේ ඇතුළට එන්න කලින් නවත්තනවා කියලා වීර්යය තියෙන්න ඕන. ඇතුළට આવොත් විතර්ක පහල කරන්න දෙන්නේ ඒකට කියනවා භාවනා පහන ප්‍රධානය කියලා. ඒතර වීරිය පැත්තෙන් අපි කළ යුතු අවස්ථා පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ. ඒ ඒ අවස්ථා දෙක ඒ අවස්ථා දෙකත් මගේ හැරිලා ඇතුළට ඇවිල්ලා ග්‍රහණය වෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. එන්නේ අවස්ථාවවලදී අපි ඒක මුලින් උපුටා දැමීම සඳහා තමයි ඒ අනිකු භාවනා ප්‍රධානය සහ අනුරක්කන ප්‍රධානය කියලා කාරණා දෙකක් අපි දන්නවා. භාවනා ප්‍රධානය කියලා කියන්නේ භාවනාවකින් නැත්නම් හිතේ අවශ්‍ය කරන කුසලය උපරිම වශයෙන් වර්ධනය කරලා ඒ වර්ධිත කුසලයෙන් පුළුවන් මේක සම්පූර්ණයෙන් පාලනය කරන්න වගේම මේක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඒ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න මේක ග්‍රහණය කරද්දී අපි ඇති කරගන්න සමාධිය ඇති කරගන්න අවබෝධය ඒ අවබෝධය භාවිතා කරගෙන සමාධිය භාවිතා කරගෙන තමයි අපි මේ කෙලෙස් අයින් කරගන්න ස්ථීර වශයෙන් අයින් කරගන්න තියෙන ක්‍රම. ඒ මොකද චිත්ත සමාධිය තියෙනවා නම් හිතේ නොසන්සුන්කම ඇති වෙන්නේ නැහැ. වෙනදාට ඒ එන්නේ සමාධිය රැක ගන්න එකට තමයි කියන්නේ අනුරක්කනම් ප්‍රධාන ප්‍රධානය කියලා. ඒ දෙක මම මේ එකට සාකච්ඡා කරන්න යන්නේ සමුච්ඡේද தත්වෙටමපත් වෙන්න අවශ්‍ය කරන කුසල් සම්පාදනය කරගන්න ඕනේ. ඒක තමයි බොජ්ජංග වඩන්න ඕන කියලා කියන්නේ. මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට කිසිම කාමච්ඡන්ද ආදී කිසිම අකුසලයකට ඉඩක් දෙන්නේ නැහැ. හරියට ඒක බලන්ඩ විශ්ලේෂණය කරලා බලනකොට හොඳට තේරෙනවා කිසිම අකුසලයකට ඉඩක් දෙන්නේ නැහැ. බොජ්ජංග ටික වර්ධනය වෙනවා. අපි ඒක ගැන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ විදිහට තමන්ගේ මනසේ මේ බොජ්ජංග සම්පූර්ණ වෙනවත් එක්ක කැපිලම යනවා මේ ඒ කියන්නේ ආය ඒ අකුසලයකට ඉඩ උඩට එන්නේ නැති වෙන්නම ඒ අකුසලය නැත්තරම නැති වෙලා යන බොජ්ජංග වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවනම්. ඒතර ඒ සඳහා යන ගමනේදී අපිට මේක අලවා තබන්නේ මේ අවශ්‍ය කරන අවබෝධාත්මක ධර්මය අපි වටේ හාත්පසින් එකතු කරලා තියන්න ඕන. අන්නේ එකතු කරලා තියන්න හේතු වෙන්නේ නොසන්සුන්කම් නැති වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් සඳහා යායුතු එක අරමුණකට හිත අරයන්ඩ පුළුවන්කම තියෙන්නේ චිත්ත සමාධියෙන්. එතකොට අපි දන්නවා මාර්ගසිතත් පහළ වෙන වෙලාවේ වුණත් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග 7 එකට කැටිකොට එකතු කරන්නේ ඒ අවස්ථාවේ තියෙන සම්මා සමාධිය. ඒකෙන්ද සමාධිය වර්ධනය කරගන්න ඕනේ. සමාධිය වර්ධනය කරගත්තාම අර පරිඋත්ථාන මට්ටමට යන කෙලෙස් ධර්ම වෙනදා පරිඋත්ථාන මට්ටමට ගිය කෙනාට ඒ පරිඋත්ථාන මට්ටමට පරිඋත්ථාන මට්ටමින් විතික්‍රමන මට්ටමට ඒ කියන්නේ හිත නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා ක්‍රියාත්මක භාවයට යන මට්ටමදී මේ නොසන්සුන් වෙන එක අඩු වෙනවා භාවනාවෙන්. විදර්ශනා භාවනාවෙන් මේක හටගන්න ස්වභාවයම නැති වෙලා යනවා. විදර්ශනා භාවනාවෙන් අනුසය වශයෙන් තියෙන ඒවත් සමාධියෙන් පරිඋත්හාන මට්ටමේදී වෙන්න තියෙන හානියත් සීලයෙන් විතික්‍රමන මට්ටමට යන්නේ නැති වෙන්න හිත රැක ගන්නත් අපේ හිත මෙහෙම පල්ලෙහාට ඇදලා අනු අනුසය වශයෙන් කියන ටිකත් නැති කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා ඕන තරම් ඒ සඳහා දැඩි වීරයකින් කටයුතු කරන්න ඕනේ මේ හිතේ ඇති වෙන කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්න. එතකොට බුද්ධංග වැඩෙනකොට ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාවත් එක්ක ඒ කෙලෙස් වලට අවශ්‍ය කරන ඉඩකඩ නැති වෙලා යනවා. ඉඩකඩ නැති වෙලා යනවා කියලා කියන්නේ අපි හිතාගෙන හිටිය දේ නෙවෙයි කියලා දන්නවනම් අපි අන්න එතනදී මේ කෙලෙස් සම්පූර්ණ කැපිලා යන හැටි බලන්න. ඒ සිත්ය සිද්ධ වෙනකන් තමයි අර සමාධිය නැත්නම් ඇති කරගත්ත කුසල සමාධිය පවත්වා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ ඒ ඒ වෙන්න ඕන සිද්ධිය වෙනකම්. මොකද්ද මේ වෙන වෙන සිද්ධිය කියලා කියන්නේ? ඒකේ තියෙන යථාභූත ස්වરૂපය අපේ මනසට ග්‍රහණය කරගන්න පුළුවන් තත්වයක් වෙනවා මේ කෙලෙස් ධර්ම වලට අදාළව ඒ කෙලෙස් ධර්ම වලට යට වෙලා ජීවත් වෙන්නේ නැතුව ඒකේ තියෙන මානසිකව අපිට වර්ධනය කළ හැකිව තියෙන දේවල් වර්ධනය කරගන්න ඕනෑ ඒ එන්න ඒ වර්ධනය කරගන්න මාර්ග අවස්ථාව දක්වා එන කොටස තමයි ඔය භාවනා කියලා කියන්නේ භාවනා ප්‍රධානය කියලා කියන්නේ. එතකොට සංවර ප්‍රධානය, පහන ප්‍රධානය, භාවනා ප්‍රධානය සහ අනුරක්කන අනුරක්කන ප්‍රධානය කියලා මේ කොටස් තුනකට බෙදෙනවා. අපි වීරිය වැඩි යුතු අවස්ථා තමයි මේ මේ තැනදී වීරිය වැඩි යුතු අවස්ථාව තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක පිළිබඳව ලොකු අරමුණක් ඇති කරගෙන ඒ ඒ තැන් හතරේදී අවශ්‍ය විදිහට තමන්ගේ වීරිය සම්පාදනය කරගන්න කටයුතු කරන්න ඕන. ඉතින් ඒ ඒක කොහොමද කරන්න කියන එක ගැනත් අපි කතා කරන්න ඕන පොඩ්ඩක් දුරට හරි. ඊටත් කලින් මම ආයෙ මතක් කරනවා සිත් මේ විදිහට සකස් කරවුවොත් තමයි අපිට මේ කාරණාව කරන්න පුළුවන් කෙරෙන මට්ටමට කරන මට්ටම නෙවෙයි කෙරෙන මට්ටමටපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ බලන්න මේ මේ කිව ප්‍රධාන වීරය මේ මේ මේ මේ විදිහට ප්‍රධාන වීරය කොටස් හතරකට බෙදලා තියෙනවා බෙදලා තියෙනවා ඒ කොටස් හතර කොච්චර ප්‍රායෝගිකද කියලා එන කෙලෙස් පළවෙනි එක සංවර ප්‍රධානය කියලා කියන්නේ එන කෙලෙස් නැති වෙන්න දෙන්නේ නැතුවම කලින්ම නවත්තන වැඩපිළිවෙල ආවොත් ගොඩ නැගෙන්න දෙන්නේ නැතුව ඒක ඒක ගොඩ නැගෙන්න දෙන්නේ නැතුව ඒක නැති කරලා දාන ඒ සඳහා වීරයෙන් මම මේකට එන්න දෙන්නේ නැහැ කියලා තියෙන්න ඕන අන්න ඒක තමයි අපි කිව්ව පහන ප්‍රධානය කියලා කියන්නේ ඊළඟට භාවනා ප්‍රධානයේදී බොජ්ජංග වර්ධනය වෙලා තියෙන්න ඕන. වර්ධනය වුණොත් තමයි ඒවා එකතු වෙන්නේ. වර්ධනය වුණොත් තමයි ඒවා යෙදෙන්නේ අපේ හිතේ. එතකොට තුන්වෙනි එක ඒක හතරවෙනි එක අනුරක්කන ප්‍රධානය කියලා කියන්නේ මේ ඔක්කොම එකට කැටි කරගෙන මේ ඔක්කොම එකට අරගෙන කොහොමද මේවා අලවා තබා ගන්න කෘත්‍ය સિદ્ધ කරන්නේ මෙන්න මේ කියන මේ අවසාන වශයෙන් අපිට කතා කරපු අනුරක්කන ප්‍රධානය කියන එක. මේ තැන් හතරේදී කොහොමද අපි අවශ්‍ය කරන සිතුවිලි උපද්දවා ගන්නෙ කියන එක ගැන කතා කරන්න ඕනේ. හරියටම අපි දන්නවා ඇහැට රූපයක් එනකොට ඒ එන රූපයට කැමැත්තක් උපදිනකොට ඒ කැමැත්තත් එක්ක ඇලි ඇලි ඉඳ හේතු වෙන්නේ ඒ කැමැත්ත හින්දා නැවත නැවත බල බල මේක ඇතුළට යම් යම් දේවල් ග්‍රහණය කරගෙන දුක් විඳින මට්ටමට එන්න හේතු වෙන්නේ අපි හැමදාම කතා කරන කතාවක් වෙනත් නේ. එතන හදන්නෙත් එහෙමයි, ඒ එන ගානට මතක් කරගන්නෙත් එහෙමයි. මම හැමදාම මතක් කරනවා. තුවාලයක් ලැබේවා කියලා පීඩාවක් ලැබේවා කියලා ඒ පීඩිත දේවල් දේවල් ඇති කර ගැනීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ කවදාකවත්. මට තුවාලයක් ලැබේවා මට අසනීපයක් ලැබේවා කියලා එහෙම එහෙම කතාවක් අපේ අතර නැහැ. එතකොට අපි දන්නවා නම් යම් බැඳීමකට අපේ හිත ඇදලා යනවා කියලා හිතන මොකක් හරි වස්තුවක් දැකලා ඒකට බැඳීගෙනයි එන්නේ දැන් මට තේරෙනවා. ජීවිව අජීව වස්තුවක්. එන්න ඒක බඳවා ගත්තොත් මගේ හිත ඇතුලේ නැත්තම් මට ඒක රිදෙන මට්ටමට ආවොත් ඇතුලට මට ලොකු දුකක් විඳින්න වෙනවා. මේ දුක් මං විඳලා තියෙනවා සංසාර ජීවිතේ. මේක මං හොඳටම දන්නවා. ඒ ගැන මෙනෙහි කරලා තියෙනවා. අන්න ඒ ගැන තියෙන මෙනෙහි කිරීම වැඩි කරන්න ඕන. මේක මගේ ජීවිතයට එකතු කරගත්තොත් මේක මගේ ජීවිතයට එකතු කරගත්තොත් කොච්චරනම් ලොකු දුකක් මට විඳින්න සිද්ධ වෙනවාද කියලා මේ තමන්ගේ ඇතුලාන්තයෙන් දැනගන්න ඕනේ. ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇතුලාන්තයෙන් ඇතුලාන්තයෙන් පැන නගින්න නම් ඒ වෙලාවේදී එවැනි සිතුවිල්ලක් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ මේකේ තියෙන ආනිසංශ මේ මේ මේ වැඩේ කරපුවාම තියෙන ආනිසංශත් මේ වැඩේ නෙකරුවොත් තියෙන ආදීනවා. මම දන්නේම නැතුව මට බොහෝ දේවල් ගොඩ ගැහලා ගොඩ ගැහලා ගොඩ ගැහලා ගොඩ ගැහලා කර කියා ගන්න දෙයක් නැත්නකට එන්න පුළුවන් මගේ සිත. ඒකෙන්ද මම මේක මෙනෙහි කරලා හදාගන්න ඕනේ කියලා ඇහෙන් රූපයක් ඇතුළට ඇවිල්ලා ඒ රූපය හෝ ඒකේ නිමිත්තක් හෝ ග්‍රහණය වෙන මට්ටමට සතුටු වෙන මට්ටමට මගේ හිත ඒ එහෙම සතුටු වෙන මට්ටමේ මිදෙන විදිහට මගේ හිත සකස් කරගන්න එහෙම කරපුවාම ඇති වෙන ආදීනව මම දන්න දවසේ ඉඳලා මට කිසි කැක්කුමක් තිබ්බේ නැති දේවල් මට කිසි රිදීමක් තිබ්බේ නැති දේවල් වගයක් මගේ ජීවිතයට එකතු වුණා. ඒ එකතු උනේ ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු අරගෙනමයි මේ එකතු වීම සිද්ධ වුනේ. ඉතින් එහෙමනම් එතනමයි නවත්තන්න ඕනේ. එතෙන්ටමයි විසඳුම දෙන්න ඕනේ. දැන් හොඳටම ඇති මේ ඇතුලේ තියෙන ඒවා හින්දා ගිනි ගන්න ස්වභාවයන්. මොකද තාම මට ග්‍රහණය වෙලා නැති දේවල් හින්දා මට රිදෙන්නේ නැහැ තාම. ග්‍රහණය වෙලා නැති දේවල් හින්දා රිදෙන්නෙත් නැහැ. ග්‍රහණය අයින් වෙච්ච ඒවා හින්දා රිදෙන්නෙත් නැහැ. වර්තමානයේ පච්චුප්පන්නව යම් කිසි උපාදානයක් මගේ ළඟ ක්‍රියාත්මක වෙමින් තියෙනවද? අන්න ඒ උපාදානය හේතු කොටගෙන තමයි මේ රිදීම් සිද්ධ වෙන්නේ. එහෙනම් අනාගත ඒවා පිළිබඳව මට මේ වෙනකොට සිදීම් නෑ මේ වෙනකොට ඒවා නැතුව බෑ කියලා ඒවා නැතුව ඉන්න බෑ කියලා එකක් නෑ. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? ආය තවත් මේ රිදෙන ගොඩට මට පීඩාවටපත් වෙන ගොඩට මම නැවත මේවා එකතු කරගන්නේ නැහැ කිසිවක් කියලා අර ඉඟුරු දීලා මිරිස් ගන්නෙ නැහැ කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ ඊටාම දැඩි ක්‍රියාපටිපාටියක් මේකට එකතු කරගන්න තමන්ගේ අතුලාන්තයෙන් මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කරලා ඒ தත්ත්වයට අපේ හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ தත්ත්වයට අපේ හිත සකස් කරගත්තට පස්සේ පින්නත්නේ ඒ රූප ඒ රූපාරමුණු, ශබ්දාරමුණු, ගන්ධාරමුණු හරහා අපිට සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා නැවත නැවත හැරි හැරි බලෙන්ද හිතෙන්නේ නැහැ. එතකොට දැක්ක දේ පිළිබඳව උපේක්ෂා සහගත හිතකින් ඒ දැක්ක දේ අතහැරලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒකේ තේරුම තමන්ගේ නිවසේ ඉන්න ඒවාක්වත්, කෙවල් දොරවලක්වත් එහෙම භෞතිකව අතහැරලා දාලා යන්න කියලා නෙවෙයි. ආධ්‍යාත්මික වශයෙන් අතුලාන්තයෙන් හැත්තිලි දැවිලි පිච්චිලි නැතුව මම අර කලින් කිව්ව සුවදායක තත්වයෙන් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ එහෙම වුණාට පස්සේ ඒ සුවදායක වාසය කිරීම සඳහා තමන්ගේ පැත්තෙන් මේ වෙනකොට තියෙන වර්ධනය මොකද්ද කියලාත් බලන්න නැති වර්ධනය මොකද්ද කියලාත් බලන්න බලලා ඒ ඒ නැති ශක්තිය ඇති කරගන්න පුළුවන් අපේ හිතක ඕනම හිතක මේක කරන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම කියන එක ඕනම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් එවැනි මට්ටමකටපත් වෙන එක. ඉතින් එහෙනම් ඒක බුදුහාමුදුර දේශනා කරපු දෙයක් මහන්නේ කුසලයේ වඩන්න කුසලයේ වඩන්න ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ ඒක කරන්න පුළුවන් හින්දා බැයි නම් මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට මේක කරන්න පුළුවන් දෙයක්. තණ්හාව විසින් තමයි මේකට අපිට ඉඩ දෙන්නේ නැත්තේ අපේ හිත කැමති නැහැ. මේවෙන් තමයි මට සතුට ඇති වෙන්නේ මේවෙන් තමයි මට සතුට ඇති වෙන්නේ මේකෙන් තමයි මම ගොඩක් සතුට විඳින්නේ එහෙනම් මේ දේවල් නැති කරගන්න බෑ කියන වචනේ අපේ හිතෙන් කිව්වේ නැති වුණාට අපේ හිත ඒක ඒ සඳහා ලොකු සූදානමකින් ඉන්නේ. ඒකයි මම මේක මහා යුද්ධයක් වගේ කියලා ලොකු සූදානමකින් ඉන්නේ අපේ සිත වැළඳ මේ දේවල්. අන්න ඒකට ඉඩ නොදෙන්න කොහොම හරි ආදීනව ආනිසංස මෙනෙහි කරන්න ඕන. ඉන්ද්‍රිය අසංවරයේ තියෙන ආදීනවත් ඉන්ද්‍රිය සංවර ක්‍රම ඇති කරගැනීමේ ආනිසංසත්. ඊළඟට එතකොට මතක් වෙනවා. ඊළඟට දැන් ඔය එතනින් ඇතුළට යමක් ආවා නම් ප්‍රහාණය කරන්න ඕනේ කියන හැඟීම. ඒක හරියට නිකම් පින්නත් මේ දැන් අසනීපයක් ඇති ඇති වෙච්ච කෙනෙක් ඇති වුණා දැන් කරන්න දෙයක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ මේ අසනීපය ඇති වුණා. එනම බෙහෙත් නොගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ. දැන් ඇතුලේ කරදරයි තමයි, දැන් උණ තියෙනවා තමයි, කැස්ස තියෙනවා තමයි. හැබැයි මං ඉක්මනට බෙහෙත් අරගෙන මේ අසනීප නැති කරලා දාන්න ඕනේ කියලා තමන්ගේ පැත්තෙන් එන්න ඕනේ ඊළඟ අදහසක් ඇතුළට ආවොත් එළියට දානවා කියලා. ඇතුළට ආවොත් ඉන්න දෙන්නේ විතර්ක පහල කරන්නේ නැහැ. විතර්ක පහල කරන්නේ නැවත නැවත හිතන්නේ නැහැ. ඒ හිතීමෙන් මට ඇති වෙච්ච තනියම මම පැය ගණන් සමහර අය සමහර දේවල් ගැන සහ සමහර පුද්ගලයන් ගැන තනියම පැය ගණන් හිත හිත හිත හිත හිත හිත හිත හිත ඉන්නවා. ඉතින් එහෙම ඉඳ ඉඳ ඉඳ ඉඳ ඉඳ ඉඳ එයා දුකටපත් වෙලා නම් එයා මැරිච්ච කෙනෙක් නම් හරි ඉඳ ඉඳ ඉඳ ඉඳ දුකේ අඩුවීමක් වෙන්නේ නැහැ. අන්න ඒකට ඉඩ නොදෙන්න දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන මේ ප්‍රහාණ ප්‍රධානය කියලා සඳහන් කරේ. ඒක හරියට නිකන් ටික දවසක් යනකොට දැන් අපි තුමුකෝ මොන හරි අනවශ්‍ය දෙයක් තියෙනවා කියලා ඒක පිළිබඳව මට දැඩි ගැනීමක් තියෙනවා තරහෙන් කියලා හිතනද ටික දවසක් යනකොට අර විදිහට අර ඒ තරහට ඉඩ දෙන්නේ නැතුව හරි වාසය කරොත් එහෙම ටික දවසකදී මේ තරහා නැවත නැවත හිත හිත හිත හිත හිත හිත තරහා ගන්න තියෙන අවස්ථාව මගේ තුලින් නැති වෙලා නෑ. ඒකත් එක්කම සාන්ත ස්වභාවයකට මේ සිතපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟට දැනෙන්න ඕන දෙයක් තමයි එහෙම එහෙම පාලනය කරගන්නවා තමයි. එහෙම පාලනය කර ගැනීම ඒකෙත් ආදීනවයක් තියෙන ඒවත් මෙනෙහි කරන්න ඕන. ඒක හැමදාම පාලනය කරගන්නද හැමදාම අමාරුවෙන් ඉන්නද හැමදාම හැමදාම මොකක්ද කරන්න වෙන්නේ කියලා හොඳට හිතලා බලනකොට තේරෙන්න ඕනේ මේක හැමදාම තද්ද කරගෙන හිර කරගෙන පාලනය කරගෙන ඉන්න බෑ. අන්න ඒකේ ආදීනව තියෙනවා. මොකද ඒක බොහොම වෙහෙසකාරී දෙයක්. එහෙනම් ඊට වැඩි එහාට ගිය දෙයක් සිද්ධ වෙන්න ඕනේ මේක සම්පූර්ණයෙන් මේකෙන් ගැලවෙන්න ඕන කියලා අපි මේක ඉදිරියේදී විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා වගේ දේවල් වලදී කතා කරනවා. මේ සිහිය නුවණ වීර්යයෙන් පස්සේ අපි සත්තානුපස්සනාව පිළිබඳව නැවතම නැවතත් විග්‍රහය කරනවා අනිච්චානුපස්සනා, අනත්වානුපස්සනා, දුක්ඛානුපස්සනා නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිච්චසමුප්පාදානුපස්සනා කියලා සත්ත්වනුපස්සනාවන් පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරන සතියකට එකක් බැගින් අරගෙන මොකද ඒකේ ලොකු අත්‍යවශ්‍යතාවයක් තියෙනවා අපේ මේ කටයුතු සම්පාදනය කරන්න එතනදී එත එවැනි ඉහළ තැනකදී කොහොම මානසිකත්වයක් හැදෙනවද මේ ලෝකයේ ඉන්න මිනිස්සෙන්ට එහෙම එතකොට තමයි අර ආදීනව සහ ආනිසංස හොඳට මෙනෙහි කරන්න තේරෙන්නේ ඒකට තමයි අපිට කල්යාණ මිත්‍රය සහ යෝනිසෝ මනසිකාරය කියන කියලා කියන දේවල් වල අවශ්‍යතාවය තියෙන්නේ. ඒ අය තමයි අපි මේ මාර්ගයට ඇදලා දාන්නේ. ඉතින් ඒකින්ද එතනත් ආදීනව ආනිසංශ මෙනෙහි කරන්න ඕනේ. කෙටියෙන්ම මේකේ ඉහළම තැන කියනවා නම් නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් කි මේ ටික හොඳටම අර කිව්ව කාරණා 11ට වීරය ගැන අපි කිව්ව කාරණා 11ට එකතු කරගන්නත් පුළුවන්කම තියෙනවා එහෙම ඒක රාශී කරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඊළඟ ඊළඟට එළඹෙන පියවරකට යන්න. ඊළඟට අර අනුරක්කන අනුරක්කනම් ප්‍රධාන කියලා කියන මේ උපන්නා වූ යහපත් සමාධි නිමිත්ත අනුව සිත රැකගන්න ගන්න උත්සාහයක් තියෙනවා නම් අන්නේ උත්සාහය ඇති කරගන්න ඕනේ. ඒකටත් එහෙම නෙකිරීමෙන් මොකද අපි දන්නවා යම් කිසි අංග හතම එකතු වෙන්නේ මම කලිනුත් කිව්වා අංග හතම එකතු වෙන්නේ සමාධිය හේතු කොටගෙන ඒ තරන්නේ අපි මේ නොසන්සුන්කම් නැති වෙන්නේ සමාධිය හේතු කොටගෙන යම් අරමුණක එක දිගට එල්බගෙන ඒ අරමුණේ ඇත්ත తত্ত্বය දැන ගැනීම සඳහා අවශ්‍ය කරන්නේත් අපිට මේ අවශ්‍ය කරන්නේත් මේ ඒකාග්‍රතාවය මෙන්න මේ චිත්ත ඒකාග්‍රතාවය අපේ හොඳින් වර්ධනය වෙනවද කියලා වෙලාද කියලා බාහිර උපකරණයක් දිහා බලනවා වාගේ බලලා මැෂින් එකක් දිහා බලලා මැෂින් එක හදා ගන්නවා වගේ අපි හදාගන්න උත්සාහ කරන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම හදා නොගැනීමේ ආදීනවත් ඒ විදිහට හදා ගැනීමේ තියෙන ආනිසංසත් මෙනෙහි කරපුවාම අපිට පුළුවන් මේ කියන தත්තෙට අපේ හිතපත් කරගන්න. ඉතින් ඒකින්දා අපි නැවත නැවත නැවත නැවත නැවත නැවත සිතලා මේ කටයුත්ත සම්පාදනය කරගමු. එහෙම සම්පාදනය කරගත්තේ නැත්නම් අපි ලොකු ගැටලුකාරී තත්යකට මුහුණ පාන්න තියෙන ඉඩකඩ වැඩි. සිත සකස් කරගෙන අවශ්‍ය කරන දේට මුහුණ දෙන්න ඕන වැඩපිළිවෙල සකස් කරගන්න ඕන කියන එක තමයි අද දවසේ අපේ කතිකාවතක් විදිහට අපි කියන්නේ. හැම වෙලෙම අපේ දරුවන්ට කතා කරනකොට වෙනත් කෙනෙකුට කතා කරනකොට හැම වෙලේම කියන්න පුළුවන් වෙන්න ඕන ඔය වැඩේ කරන්න ඕන හිත හදාගන්න හිත සකස් කරන්න වැඩපිළිවෙලක් ඕන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන කියන එක හැම වෙලේම කතා කරන්න ඕන දෙයක්. ඉතින් ඒ අනුව අද අපි කතා කරේ වීරියෙම වීරිය වර්ධනය කළ යුතු තැන් කිහිපයක් පිළිබඳව යම් කිසි අරමුණක් ඇතුළට එන්න දෙන්නේ නැතුව වීර්යයෙන් ඒක නවත්ත ගන්න ඕන. ආවොත් ඒක යටපත් කරන්න ඕනේ. ඊළඟට ආවොත් ඒක සම්පූර්ණ නැති කරන්න ඕන සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕනේ. ඒක තමයි සංවර ප්‍රධාන වීර්ය, ප්‍රහාණ ප්‍රධාන වීර්ය, භාවනා ප්‍රධාන වීර්ය සහ අනුරක්කන ප්‍රධාන වීර්ය කියලා කියේ මේ සඳහා අවශ්‍ය කරන සමාධි නිමිත්ත රැක ගන්න ඕනේ කියලා හිතේ ඇතුළෙන්ම එන වීර්ය. අපි වීර්ය අර්ථ දක්වගත්තා. ඒ විදිහට ඒ අර්ථ දක්වත් අර්ථ දක්ව ගත්ත ආකාරයට මේක ආරක්ෂා කරගන්න නිබඳ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ විදිහට බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමනුත් කටයුතු කරලා සමාජ කතිකාවත්වත් අපි ඔක්කොම ලැබතර සකස් කරලා අන් අයටත් ඒ අවස්ථාව ලබා දීලා මේ ජීවිතයේදීම අපි හැම කෙනෙක්ම උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.